හිතනවා අල්ලපු ගෙදර කට්ටියට හම්බෙලා ඇති කියලා. අල්ලපු ගෙදර ඉන්නවා මේ ගෙදර කට්ටියට හම්බෙලා ඇති කියලා දෙකොල්ලම හොයනවා තමයි. එතකොට නම් ওই රිත්තතාවේ තුච්ඡතාවේ ටිකක් තේරෙනවා. ඉතින් එව්වා කියන්න ගියාට හැදෙන කොල්ලෝ කෙල්ලෝ ඉව ගණන් ගන්න යන්නේ. ඔය නාකි විලා වැරදිලා පෙරදිලා කියන කතාවල් කියලා.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 ඉතින් මේ ශූන්‍යතා දර්ශනේ පෙන්වන්නයි මේ මහා ශුන්්‍යත සූත්‍රයේ සරුවත් chance පෙන්වන්නේ ඒකෙදී උන්වහන්සේ දකිනවා ඒ කාල කේමක විහාරේ බෝ සේනාසන පනවලා බොහෝ සංඝයා වැඩ ඉනවා බ්‍රහ්මබහුලානි සීනාසනානි පඤ්ඤත්තානි සර්වචනසේ පේනෝ මේ ඇලි ගලි වාසේ වැඩි මේකෙන් කවදාකවත් ඔය පැවිදි වෙලා බලාපොරොත්තු වෙන සංඝයාගේ ඒ පවිවේක රසය, නෙක්ඛම රසය, උපසම රසය, සම්බෝධ රසය ලැබෙන්නේ.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 එතකොට තේරෙන පටන් ගන්නවා අර සියල්ලගෙම ශූන්‍ය කරගෙන අල්ලගත්ත ආස්වාස් ප්‍රසවාසයත් කෙටි වෙන්න, සියුම් වෙන්න, සූක්ෂම වෙන්න යන්න යන්න යන්න යන්න කෙලස් ප්‍රමාණය එහෙම නැත්නම් දාරත් ප්‍රමාණය, අසහන ප්‍රමාණය ආතති ගතය ගතිය දැවිලි තැවිලි එnde ende ende අඩු වෙනකොට කරදර වලින් ශූන්‍ය වීගෙන ශූන්‍ය වීගෙන යන්න පටන් ගන්නවා.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 මොකද අල්ලගත්ත හැම කෙනාම අතපුච්චගෙන ඉන්නේ. අල්ලන හැම කෙනාම අසහනේ ඉන්නේ. අල්ලන හැම කෙනාම ආතතියේ ඉන්නේ. අල්ලන හැම කෙනාම දැවිලි දැවිලි ඉනකොට පේනවා එක මිනිහෙක්. ඒ දැවිලි දැවිලි වෙන්ව ආතතියෙන් වෙන්ව අසහනෙන් වෙන්ව පැත්තකට වෙලා ඉන්නවා කිව්වහම හැමදෙනාම තමන්ගේ මුළු ජීවිතේම සංසාරෙම කරන ලොකුම වන්දනාව විදියට තථාගතයන් වහන්සේ ළඟට යනවා.